නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති අසංහීරං අසංකුප්පං සං විද්වා මනුබ්‍රූහේ අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරං තේන මහාසේනේන මච්චුගා මච්චලා එවං විහාරෙන් ආතාපින් අහෝරත්ත මතං දිතං තං වේ භද්දේ කරත්තෝති සන්තෝ ආචික්කතේ මුනීති ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි નિසරණේ පවත්වන 223 වන භාවනා වැඩසටහනට මාතෘකා වශයෙන් තබා ගත්තේ මජ්ක්‍ධිම නිකායේ එන 133 වන සූත්‍රය මහා කච්චාන බද්දේකරත් සූත්‍රය. ඊයේත් අපි මතක් කරගත්තා වගේ බද්දේකරත් සූත්‍ර හතරක් එකළඟ පෙරගස්සලා තියෙනවා. ඒකෙන් තුන්වෙනි සූත්‍රය තමයි මේ මහා කච්චාන මහරහතන් වහන්සේ විග්‍රහ කරන බද්දේකරත් සූත්‍රය. එදා සමිද්දී ස්වාමින් වහන්සේ අර උණුවතුර ළිඳකට පැම්පහසු වෙන්න ගිහිල්ලා එතෙන්දී හම්බ වෙනවා එක්තරා දෙව්දුවක්. ඇය තමයි මේ බද්දේකරත්ය ඉගෙන ගන්න කියලා මේ සමිද්දී ස්වාමින් වහන්සේ උනන්දු කරන්නේ. ඒ වෙනකොට සමිඳි ස්වාමීන් වහන්සේ මේ බද්දේ කරත්ත ගාතාවන්වත් එහෙම නැත්නම් මේකේ සාරාංශයවත් එහෙම නැත්නම් මේකේ විස්තර විභාගයක්වත් දැනගෙන හිටියේ නැහැ. ඒකට ඇය විමසනවා මේ සමිඳි ස්වාමීන් වහන්සේගෙන් මේවා දන්නවද කියලා. ඒතර සමිඳි ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා මේ කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. ඇයත් දැනගෙන හිටියේ නැහැ. හැබැයි ඇය අහලා තිබුණා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා කියලා. ඒ වගේම ඒක ඊටාම ප්‍රයෝජනවත් කියලා. ඒ වගේම ඒක මේ භික්ෂු ජීවිතයේ එහෙමත් නැත්නම් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගයේ එක්තරා අන්දමක සම්දිස්ථානයක් නිරූපණය වෙන බවත් ඇය දැනගෙන හිටියා. ඒ නිසාම මේ සමිද්ද සාමෙන් වහන්සේ කෙරෙහි යම් අනුකම්පාවකින් සමිද්ද සාමෙන් වහන්සේට අනුග්‍රහ කිරීම පිණිස ඇය ඉල්ලා සිටිනවා නැත්නම් උපදෙස් දෙනවා මේ බද්දේ කරත්තේ ඉගෙන ගන්න, ඒ වගේම මේ ගාතාවන් හොඳින් සිත් හිතා ගන්න, ඒ වගේමයි ඒ අනුව කටයුතු කරන්න කියලා අය යම් පෙළඹීමක් කළා. ඇය යම් පමණක උනන්දු කිරීමක් කළා අතුරුදහන් වෙනවා. ඉතින් මේ සූත්‍රයේ අසන සඳහන් වෙනවා මේ හාත්පස එකලු කරමින් හාත්පස ආලෝකවත් කරමින් මෙබඳු දෙව්දුවක් පැමිණියා මේ මේ විදිහට සමිත් ස්වාමීන් වහන්සේට ආමන්ත්‍රණය කළා මේ විදිහට සමිත් ස්වාමීන් වහන්සේ උනන්දු කළා එහෙම කළා එයා අතුරුදහන් වුණා ඊට පස්සේ ඉතින් ඔන්න සමිත් ස්වාමීන් වහන්සේ නැවතත් මේ තමන් වහන්සේලා වැඩ සිටින ඒ තපෝදාවණයට පැමිණෙනවා පැමිණලා තමයි බුදුරජාණන් වහන්සේට මේ වෙච්ච සිද්ධිය සම්පූර්ණයෙන්ම මතක් කරලා දෙනවා. විස්තර කරලා කියනවා. විස්තර කළා කියලා බුදුරජාණන් වහන්සේට ආයතනා කරනවා අප කෙරෙහි අනුකම්පාවෙන් මෙන්න මේ බද්දේක රත්ත ගාතාවන් මෙන්න මේ සාරාංශය ඒ වගේම විස්තරය ඉදිරිපත් කරන්න කියලා. වදාරන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ එහෙමනම් අහගන්න කියලා හැබැයි මුළු විස්තරය කරන්නේ නැතුව ධාතා හතර පමණක් දේශනා කළා ආසනයෙන් නැගිටලා මේ තමන් වාසනය කරන විහාරයට වැඩම කරනවා. දැන් වික්ෂුන් වහන්සේලා සමිති ස්වාමීන් වහන්සේත් ඇතුළුව එක්තරා අන්දමක ගැටලුවකට මුහුණ පානවා කොහොමද මේක දැන් මේ විස්තර විභාගය දැනගන්නේ ඊට පස්සේ තමයි ඒ ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා මහා කච්චාන මහරහතන් වහන්සේට ආයාචනා කරන්නේ අප කෙරෙහි අනුකම්පාවෙන් මේ පද්දේ කරත්ත ගාතාවන් දැන් බුදුරජාන් වහන්සේ අපිට වැදෑරුවා හැබැයි අපි දන්නේ නැහැ මේකේ වැඩි විස්තරයක් අර්ථය දන්නේ නැහැ ඒ හින්දා අපිට මේකේ අර්ථය විස්තර විභාගය අපිට කියලා දෙන්න කියලා ඔන්න ආයාචනා කරනවා. ඊට පස්සේ ටිකක් අදිමදි කළා. ඊට පස්සේ තමයි නැවතත් ඇවිටිලි කරාම තමයි මේ මහා කච්චාන ස්වාමීන් වහන්සේ විස්තර කළා දෙන්නේ. ඒකේ පළවෙනි ගාථාවෙන් එන්නේ අපි අර මතක් කරගත්ත අතීතං නාන්වාගමීය නප්පටිඛංකේ අනාගතං යද තීතං පහීනං තං අපත්තං චනාගතං මේ අතීතයේ ලුහු බඳගෙන යන්න එපා මොකද අතීතයේ වෙලා හමාරයි නප්පටිකංකේ අනාගතං අනාගතය සම්බන්ධයෙන් විවිධාකාර කෙලවරක් නැති ප්‍රාර්ථනාවන් අපේක්ෂාවන් තියාගන්න යන්නත් එපා අනාගතේ ජීවත් වෙන්න යන්නත් එපා මොකද අපත්තංච අනාගතං අනාගතේ තාම පැමිණියේ නැහැ පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති ඒ වෙනුවට දැන් මේ වර්තමාන මොහොතේ එළඹි මොහොතේ වර්තමාන වශයෙන් මේ ප්‍රත්‍යෝත්පන්න වශයෙන් මේ පහළ වෙන විවිධාකාර සංස්කාර ධර්මයන් තත්ත තත්ත විපස්සති. එතන එතන විපස්සනා කරන්න. අසංහීරං අසංකුප්පං තං විද්වාමනු බ්‍රෝහේති. දැන් මෙහෙම විපස්සනා කරගෙන යන මාර්ගයකදී ඔන්න කෙනෙක්ට මුණ ගැහෙන්න පුළුවන් අන්න අර අපි ඊයේ විස්තර කළා වගේ මේ එකම දෙයක්වත් අල්ලගත්තේ ග්‍රහණය කරගත්තේ නැති එක්තරා අන්දමක සියුම් සමබරතාවයක්. ඒ සියුම් සමබරතාවය මේ ගාථාවේදී නිරූපණය වෙනවා අසංහීලං අසංකුප්පං කියලා. අසංහීලං කියන්නේ මොකක්වත් කෙරෙහි ඇදිච්ච ගතියක් නැහැ. ඒ යමක් වෙනු කෙරෙහි නැමිච්ච ගතියක් නැහැ. ඉතින් මේ වචනය මහා කච්චාන මහරහතන් වහන්සේ විස්තර කරනවා. අපි ඇහෙන් රූපයක් දැක්කහම මේ රූපයේ චන්දරාගයෙන් බැඳිලා එහෙම නැත්නම් ඒ කෙරෙහි ආසාවෙන් බැඳිලා අනේ ඒ කෙරෙහි හිත නැමිච්ච ගතියක් හිතට ඇසුරු කරන ගතියක් එතන සතුටු වෙන ගතියක් අපේ හිතේ තියෙනවා. ඉතින් අන්න එතකොට කියනවා හිත එතෙන්ට ඇදගත්තා. එතෙන්ට ආකර්ෂණය වුණා කියලා කියනවා. එහෙම නැත්නම් කනෙන් සද්දයක් ඇහුණාම මෙහිදී සද්දයක් ඇහුණාම ඒ සද්දේ තියෙන ආකර්ෂණීය බව නිසා ඒකේ තියෙන කංකලු ස්වභාවය නිසා හිත අන්න එතෙන්ට ඇදලා යනවා. අන්න එතන දැන් ඇසුරු කරන හිතක් ඇති වෙනවා. එහෙම නැත්නම් එතන සතුටු වෙන සිතක් ඇති වෙනවා. අන්න අපි මේ ඇහිච්ච වර්තමාන වශයෙන් ඇහිච්ච මේ ශබ්දයට ඔන්න ඇදිලා ගියා. එතනට ආව අපි අපිව ඇදගත්තා. ඊළඟට අපි හිතමු බොහොම සුවඳ හමන දෙයක් තියෙනවා, සුවඳක් හමායනවා. ඉතින් අපේ හිත එතනට කැමති. ඒ දෙයට ඇදිලා යනවා. එතන ඔන්න අපේ හිත පළපදියම් වෙනවා. එතන ඔන්න අපේ හිත උපදිනවා. එතනටත් අපි ඇදිලා යනවා. ඊළඟට අපි හිතමු බොහොම මිහිරි රසයක් භුක්ති විඳිනවා. ඉතින් ඒ රසයට අපේ හිත ඇදිලා යනවා. ඒ රසය ආශ්‍රය කරගෙන අපේ හිත උපදිනවා. ඉතින් අන්තිමට අපිට අපි හිටපු තැන එහෙම නැත්නම් අපි හිටපු නිදහස් ස්වභාවය අපිට අහිමි වෙලා අපි දැන් මේ රසය ඇසුරු කරගෙන ජීවත් වෙනවා. රසයේ වහලෙක් බවට පත් වෙනවා. ඊළඟට අපි හිතමු ඔන්න අපි කයින් යම් සුව පහසක් භුක්ති විඳිනවා. ඒ සුව පහස ඉතින් බොහොම මිහිරි අපේ හිත ඇදිලා යනවා. ඒ හරහා ඔන්න අපි එතන ජීවත් වෙනවා. ඒ ඒ සුවය තුළ ඒ ස්පර්ශය තුළ අන්න අපේ හිත ඇදලා ගිහිල්ලා එතන අන්න හිත läග ගන්න ස්වභාවයක්. හිත එතනම නැවත නැවත උපදින ස්වභාවයක්. එයම නැවත නැවත අසුරු කරන ස්වභාවයක් තියෙනවා. ඒ වගේමයි අපේ සිතෙත් নানা ප්‍රකාර සිතුවිලි පහළ වෙනවා. ඉතින් අපේ ඒ සිතුවිලි ඒ සිතුවිලි වලට මුලා වෙලා ඒ පැමිණෙන විවිධාකාර සංඥාවන් වලට වශී වෙලා ඒවා ඔස්සේම කතන්දර ගොතවතා අපි එබඳු ලෝකයක දැන් මනසින් හදාගත්ත මනක්කල්පිත ලෝකයකට උන අතරමං වෙනවා. මේ විදිහට වර්තමාන වශයෙන් මේ පැමිණෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් ඒ වගේම මේ මනසට අරමුණු අපිව ඒ කෙරෙහි ඇද ගන්න ගතියක් තියෙනවා. ඒ කෙරෙහි අපිව යොමු කර ගන්න ගතියක් තියෙනවා. ඒව ඇසුරු කරගෙන අපේ හිත සතුට වෙන ගතියක් තියෙනවා. මෙන්න මේ ස්වභාවය දැන් මේ මහා කච්චාන මහරහතන් වහන්සේ විස්තර කරනවා සංහීරති කියලා. යම් අරමුණක් කෙරෙහි ඇදිච්ච ගතියක්, යම් අරමුණක් ඇසුරු කරන ගතියක්, යම් අරමුණක් ආශ්‍රය කරගෙන ජීවත් වෙන ගතියක්. එතන එතන ඒ අරමුණු තුලින් සතුට උපදවා ගනිමින් එතන එතන වැඩි වැඩියෙන් සතුට වෙමින් ඉන්න ගතියක්. ඊට අසංකුප්පං කියන එක ධර්මයේ විස්තර වෙනවා සාමාන්‍යයෙන් කුප්පති. දැන් අසංහීරං කියන එක මේක ප්‍රතිවිරුද්ධ අර්ථයේ ඊළඟට මහා කච්චාන මහරහතන් වහන්සේ විස්තර කරනවා. මෙබඳු ඇද ගැනීමක් ඒ කෙරෙහි ඇසුරක් නොමැතිව ඒබඳු දෙයකට ඇදෙන්න යන්නේ නැතුව, ඒබඳු දෙයකට ඇලෙන්න යන්නේ නැතුව, ඒබඳු දෙයක් කෙරෙහි චන්දරාගයෙන් බැඳෙන්න යන්නේ නැතුව, ආශාවෙන් ඒබඳු දෙයක් වැළඳ වැළඳ ගන්න යන්නේ නැතුව තමන් බොහොම මධ්‍යස්ථව ඉන්න උත්සාහත් වෙනවා. තමන්ගේ නිදහස් ස්වභාවය, හිතේ තියෙන අනිශ්චිත ස්වභාවය වැඩි වෙලින් ඇසුරු කරන්න උත්සාහත් වෙනවා. ඒක අතකින් බැලුවාම එතකොට තියෙන්නේ එක්තරා අන්දමක තහවුරු වෙච්ච ගතියක්. බොහොම මේ තමන්ම තනියෙන් ඉන්න ගතියක් තමයි තියෙන්නේ. තමන් තුළම සතුටක් හොයන ගතියක් තමයි එතන තියෙන්නේ. දැන් මේ එළියෙන් සතුට හොයනව වෙනුවට තමන් තුළින් සතුට හොයන ගතියක්. ඊළඟට අනිත් පදේ තමයි එන්නේ අසංකුප්පං කියලා. සාමාන්‍යයෙන් කුප්පති කියන වචනයෙන් අදහස් වෙන්නේ යමකින් කිපෙනවා. සැලෙනවා කියන වගේ අදහසක්. ඒ කියන්නේ අපි යම් යම් දේවල් අසුරු කරනකොට ඒ ඒ දේවල් වලට අත්වෙන ඉරණමන හරහා ඒ ඒ දේවල් වලට සිද්ධ වෙන වෙනස් වීම හරහා අපේ සිතත් වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. අපේ සිතත් සැලෙන ස්වභාවයක් තියෙනවා. ඒ දේවල් අපිව එක්තරා අන්දමකින් අපි කැමති විදිහට නොහැසිරෙනකොට අපේ අභිමතාර්ථයේ ඒ බාහිර දේවල් හරහා ඉෂ්ට නොවනකොට ඔන්න අපේ හිත සැලෙනවා. අපේ හිතේ යම් කම්පා වීමක්, ශෙල වීමක්, කම්පණය වීමක්, චංචල වීමක් සිද්ධ වෙනවා. ඒකට අසංකුප්පං කියන්නේ ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ මේ බාහිරින් එන විවිධාකාර දේවල් හරහා කිසිම සැලීමක් නැති ගතියක්. බොහොම තාවුරු වෙච්ච ගතියක්. නොසැලෙන මනසක්. එමනම් මම මේ අසංහීරං අසංකුප්පං කියුවහම අපි තේරුම් ගන්න තියෙන්නේ ඊටාම කැමැති මේ ඉෂ්ඨාරම්මණයන් વિશેහි ඇදිලා යන්නෙත් නැති අසංකුප්පං කියුවහම අපි අකමැති එහෙම නැත්නම් අපිට මේ අපේ හිත යම් පමණක කුප්පන ඒබඳු අරමුණක් විශේෂෙහි කම්පා වෙන්නෙත් නැති නොසැල් වෙන මනසක් නොසැලෙන මනසක් මෙන්න මේ බඳු ස්වභාවයක් මත පිහිටලා ඊළඟට කියනවා තං විද්වා මනුග්‍රෝහි මේ බඳු ස්වභාවයක් හොඳින් තේරුම් ගත්ත නුවණැති යෝගාවචරයෙක් නැත්නම් නුවණැති භික්ෂුන් වහන්සේ නමක් මනුග්‍රෝහි යන්නේ බඳු තැනක පිහිටලා තව තව වර්ධනය වෙනවා තව තව දියුණු වෙනවා ඒ කියන්නේ දැන් මෙබඳු ස්වභාවයක් අපිට හම්බුන පමණින් සියල්ල සම්පූර්ණ වෙලත් නැහැ. අපි බණක් භාවනාවක් කරලා විශේෂයෙන්ම විපස්සනාවක් වඩලා මේ ගාථායමේන අර පච්චුප්පන්නංච යෝ ධම්මං තත තත් විපස්සති කියප ආකාරයට මේ වර්තමාන වශයෙන් පත්‍යෝත්පන්න වශයෙන් හේතුඵල ධමයක් අනුව සිද්ධ වෙන මේ මේ දේවල් එතන එතන හොඳට විපස්සනා කිරීමේ මාර්ගය හරහා මෙන්න මේ වගේ සමබරතාවයක් හඳුනා ගන්නවා. මුකුත් ඇසුරුම් නොකරන ස්වභාවයක් හඳුනා ගන්නවා. හඳුනගෙන හැබැයි ඒක අවසානයේ නෙමෙයි. ඒක මත පදනම් වෙලා අන්න තවදුරටත් හිත දියුණු කරනවා. මෙන්න මේ හිත දියුණු කරන ස්වභාවය විවිධාකාර ක්‍රම විදිහට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා සතිපට්ඨාන ධර්මයන් වශයෙන්, එහෙම නැත්නම් බෝධිපාක්ෂික ධර්මයන් වශයෙන්. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ දහමේ මේ தත්ත්වය හොඳට විග්‍රහ කරලා පෙන්නනවා කොහොමද මේ තව තව හිතේ ඒ අනිශ්චිත ස්වභාවය වර්ධනය කරන්නේ. ඊළඟට ඊළඟ ගාථාවෙන් සඳහන් වෙන්නේ අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ. නහිනෝ සංගරං තේන මහාසේනේන මච්චුණා. මෙන්න මේ කටයුත්ත මේ හිත හදන වැඩේ අජ්ජේව කිච්ඡං ආතප්පං. අද අදම ආතාප වීරයකින් යුක්තව කෙලස් තවන වීරයකින් යුක්තව ඉෂ්ට කරන්න. කෝජඤ්ඤා මරණං සුවේ. හිත මරණය වේද කියලා කියන්න බෑ. නහිනෝ සංගරං තේන මහාසේනේන මච්චුණා. මේ මහා සේනාවක් සහිත ඒ මායя අප කෙරෙහි අප වෙතට පැමිණියාම අපිට එයත් එක්ක කිසිම givisුමකට එහෙම නැත්නම් කිසිම හෙට්ටු කිරීමකට අපිට අවස්ථාවක් නැහැ. එයා කියන දේ අහන්න වෙනවා. එයාට අවනත වෙන්න වෙනවා. එයා කතා කරපු වෙලාවකට යන්න වෙනවා. ඉතින් ඒ බඳු ස්වභාවයක් තමයි අපිට තියෙන්නේ. ඒ නිසා අපි හිතන නරකයි මට නම් තව සෑහෙන දීර්ඝායුෂ තියෙනවා කියලා හිතාගෙන ඉන්නත් අමාරුයි. මොකද අපි දන්නේ නැහැ මොන මොන ලෙඩ රෝග අපිට වැළඳෙයිද මොන මොන විපත් අපිට පැමිණෙයිද මොන මොන අනතුරු අපිට සිදු වෙයිද කියලා ඉතින් අපිට අනාගතය සම්බන්ධයෙන් හරියටම නිශ්චිතව කියන්න බෑ. නිසා අපේ ජීවිත සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම තියෙන හරිම අවිනිශ්චිත ස්වභාවයක්. ඉතින් අපේ ජීවිතවල ආයුෂ සම්බන්ධයෙන් එකතකින් බලවම තියෙන හරිම අවිනිශ්චිත ස්වභාවයක්. ඒ වගේමයි කර්මානුරූපව මොනවා ඉදිරිපත් වෙනවද අපිට කියලා කියන්නත් බැරි තත්ත්වයක් තියෙනවා. ඒ වගේමයි ආහාර විසවීමෙන් වෙන්න පුළුවන්, දේශගුණික විපර්යාසයන් හරහා වෙන්න පුළුවන්, කාලගුණික විපර්යාසයන් හරහා වෙන්න පුළුවන්, කලකෝලාහල ආදී වශයෙන් දේවල් වලින් වෙන්න පුළුවන්, රෝගාන්තරාබාධ වලින් වෙන්න පුළුවන් මේ নানা ප්‍රකාර විදිහට අපේ මේ ජීවිතේ කොයි වෙලාවෙ අපිට අහිමිනවද කියන එක ගැන කිසිම කිසිම විශ්වාසයක් තියෙන්න බෑ. කිසි කිසිසේත්ම අපිට මේ මේ කාලයක් මෙච්ච මෙච්චර කාලයක් ජීවත් වෙන්නේ කියලා අපිට අපේ ජීවිත සම්බන්ධයෙන් නිශ්චිතව කියන්න බෑ. ඉතින් මෙන්න මේ අවිනිශ්චිත භාවය උරුම කරගෙන තමයි අපි ජීවත් වෙන්නේ. ඒත් ඉතින් අපි මේවා ගැන හිතන්නේ නැතුව හැමදාම ජීවත් වෙයි කියලා හිතාගෙන කවදාවත් මැරෙන්නේ නැති මිනිස්සු වගේ අපි සාමාන්‍යයෙන් ඇතම් කෙනෙක් ජීවත් වෙනවා. අපි එක අතකින් තේරුම් ගන්න තියෙන්නේ ඒක අපේ නොදන්නාකම, අපේ මෝඩකම. මෝඩකමට තමයි මේ වගේ හැසිරෙන්නේ. නමුත් මේ බුදු කෙනෙක් පහළ වෙච්ච කාලෙදී බුදුරජාන් වහන්සේ මේ තරම් මේ ජීවිතයේ තියෙන අවිනිශ්චිතතාවය, අස්තිර ස්වභාවය, පැහැදිලි කරලා දෙනකොට අපි පොඩ්ඩක් ඒව ගැනත් අවධානය යොමු කළා. එහෙමනම් අපි මේ ලැබපු මනුස්ස ජීවිතෙන් යම් පමණක ප්‍රයෝජනයක් ගන්න. අපිටත් අනුන්ටත් ප්‍රයෝජනයක් ඇති විදිහට කටයුතු කරන්න අනුත්සාහත් වෙන්න වටිනවා. ඊළඟට ඉන් එහා ගිහිල්ලා තවදුරටත් අපි මේ ලෝකේ උපත ලබනකොට අරගෙන ආව හිතේ යම් පිරිසුදුකමක් තිබුණා නම් ඊට වඩා පියවරකින් හරි තව දියුණු කරගත්ත සිතක් පිරිසුදු කරගත්ත සිතක් සහිතව අපිට මැරෙන්න පුළුවන් නම් අන්න පින්වත් අපි පොඩ්ඩක් හරි මේ ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගත්තා වෙනවා. එහෙම නැත්නම් මොකක් වෙලාට වෙන්නේ? අපි යම් කුසලයක් සහිතව මේ ජීවිතයේ උපදිනවා, ඉපදිලා ඒ කුසලය අපේ ප්‍රයෝජනයට ගන්නවා නැත්නම් ඒ කුසලය පරිහරණය කරනවා ඒක වියදම් කරනවා අන්තිමට හිස් අතින් මැරිලා යනවා. ඉතින් හුඟක් දෙනකොට ඒ බඳු දෙයක් තමයි තියෙන්නේ. අපි හිතමු අපි සෑහෙන කුසල් රාශියක් කරලා ඉපදුන ඉපදුනා. ඊටාම හොඳ හොඳ සම්පත් අපිට ලැබුණා. වස්තු භවභෝග සම්පත් අපිට ලැබුණා. හැබැයි අපි හඳුනාගත්තේ නැහැ ආධ්‍යාත්මික ජීවිතයක්. අපි හඳුනාගත්තේ නැහැ ආලෝකයක්. අපි ආලෝකයක් වෙත යනවා වෙනුවට අපි අඳුරක් වෙතම ගමන් කරනවා. අපි කම්සම් කම්සැපම විඳින්මින් කාලය ගත කරනවා. ඒ ඉබඳු ජීවිතයක් ධහමේ විස්තර වෙන්නේ ආලෝකයෙන් අඳුරට යන ජීවිතයක් කියලා. මොකද එද්දි ලොකු උපති සම්පතක් තිබුණා. එද්දි ලොකු පින් රසක් ඒ ජීවිතයේ සතුව තිබුණා. නමුත් මේ ජීවිතේදී කරන්නේ ඒ පින් ටික අවසන් කරන එක විතරයි. ඒ පින් ටික වියදම් කරන එක විතරයි. ඒ වෙනුවට අපේ හිතේ ඇතම් කෙනෙක් ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත එහෙම නැත්නම් හිතේ රාග දේශ මොහ වැඩෙන විදිහටම කටයුතු කළා තමන් පිරිහිලා අනුන්වත් පිරිහිලාගෙන අන්න මැරලා යනවා. ඒතර ආලෝකයෙන් අඳුරට ගිය ජීවිත. තවත් පැත්තක් විස්තර කරනවා ඇතන් කෙනෙක් ඉන්නවා බොහොම දුප්පත් තමයි ඉපදුනේ. බොහොම ඒ තරම් භවභෝග සම්පත් තිබුණෙත් නැහැ. බොහොම දුප්පත් පවුලක ඉපදුනේ. ඒ වගේමයි ලොකෝ සම්පත් සැප සම්පත් තිබුණෙත් නැහැ. ඒ වගේමයි මේ ජීවිතයේදී යමක් කුසලයක් පැත්තෙන් කරන්නෙත් නැහැ. කරන්න ඒ තරම් වත්කමක් ඇත්තෙත් නැහැ. හැබැයි වත්කම්ම, ඒබඳු භවභෝග සම්පත්ම, ධනදාන සම්පත්ම අත්‍යවශ්‍යත් නැහැ. මේ ජීවිතය එකතකින් කුසලයේ පැත්තට යොමු කරගන්න. බුදුරජාණන් වහන්සේ මතක් කරන ඒ ආර්ය ධන දිහා බැලුවාම අපි තේරුම් ගන්න තියෙන්නේ අපිට ධනයම අත්‍යවශ්‍ය නැහැ මේ ආර්ය ධනයන් කෙරෙහි අපි පොහොසත් වෙන්න. ඒ කියන්නේ අපිට සල්ලි නොතිබුණාට, ධනෙ නොතිබුණාට ඒත් මේ දහම තුල වැඩෙන ශක්තිය තියෙනවා. නමුත් කෙනෙක් එබඳු දෙයක් තේරුම් ගන්නෙ නැහැ. ඒ වෙනුවට මේ බොහොම දුප්පත්ව බොහොම දුර්වල ජීවිතයක් සහිතව ඉපදිලා තවදුරටත් ආගාධයට යන විදිහටම කටයුතු කරනවා. තවදුරටත් කෙලෙස් වැඩෙන විදිහටම කටයුතු කරනවා. තවදුරටත් අකුසල් සිද්ධ වෙන විදිහටම කටයුතු කරනවා. අන්න එබඳු ජීවිතකත් මේ හඳුන්ලා තියෙන්නේ අඳුරෙන් අඳුරට යන ජීවිත වශයෙන්. කලින් අපි කතා කළේ ආලෝකයෙන් අඳුරට යන ජීවිත. දැන් මේ කියන්නේ අඳුරෙන් අඳුරට යන ජීවිත. මේ ලෝකේ උපදිනකොටත් ඒ තරම් භවෝග සම්පතක් තිබුණේ නැහැ. ඒ වගේමයි ඒ තරම් කුසල් ශක්තියක් තිබුණෙත් නැහැ. හැබැයි මේ ජීවිතේදී කරන්නේ අකුසල්මයි. ඒකට අන්න අඳුරෙන් අඳුරට යන ජීවිත වශයෙන් පෙන්ලා දෙනවා. තවත් කෙනෙක් ඉන්නවා කියනවා මේ ලෝකේ උපදිනකොට ඒ තරම් භවභෝග සම්පත් ලැබුණෙත් නැහැ. ඥාතීන් ආදී මේ අනිත් අයගෙන් ලොකු උදව්වක් ලැබුණෙත් නැහැ. හැබැයි නුවණ පාවිච්චි කළා තමන්ගේ පත්පෝසත්කම් වල හැටියට පුළුවන් තරම් කුසල් කරන්න උත්සාහත් වෙනවා. ඒ වගේමයි පුළුවන් තරම් හිත දියුණු වෙන පැත්තකට යොමු කරනවා. කුසලයේ පැත්තකට යොමු කරනවා. භාවනාවකට යොමු වෙනවා. අන්න මේ අන්දමින් තමන්ගේ හිත දියුණු කර ගන්න අන්න ඔයා උත්සාහත් වෙනවා. තමන්ට තිබුණේ නැති වුණාට මේ විවිධාකාර සම්පත් එයා තමන්ගේ හිත හදන වැඩේ පුළුවන් තරම් උත්සාහයෙන් කරනවා. අනේ බඳු ජීවිතයක් හඳුන්වනවා අඳුරෙන් ආලෝකයට යන ජීවිතයක් කියලා. මොකද මේ අඳුරෙන් ආලෝකයට යන්න කලිනුත් මම කිව්වා වගේ ධනයම නෙමෙයි ප්‍රයෝජනවත් වෙන්නේ. සැප සම්පත්ම නෙමෙයි ප්‍රයෝජනවත් වෙන්නේ. ඒ වෙනුවට මේ හිත හදන වැඩේ නොමිලේම කරගන්න එමට අවස්ථා තියෙනවා. ඒ නිසා ඒබඳු හිත හදන වැඩකට අන්න බොහොම දුප්පත් මිනිස්සු යොමු වෙනවා. අන්න ඒබඳු අයට කියනවා අඳුරෙන් ආලෝකයට යන පිරිසක් කියලා. තවත් පැත්තක් විස්තර කරනවා. ඇතම් කෙනෙක් බොහොම භවභෝග සම්පත් සහිත බොහොම පොහසත් කෙනෙක් වන්න උපදිනවා. එයාට ඔන්න හොඳ අධ්‍යාපනයක් ලැබෙනවා. හොඳ රස්සාවක් ලැබෙනවා. ඒ වගේම එයා ඒකෙන් උඩඟු වෙන්නේ නැතුව ඒක වැරදි විදිහට යොදවන්නේ නැතුව එයා තවදුරටත් මේ තමන්ට මේ දේවල් ලැබුණේ තමන් කරව පෙර පිනක් නිසාය. තමන්ට ලොකු අවස්ථාවක් දැන් මේ ජීවිතේ ලැබිලා තියෙනවාය කියලා තේරුම් අරගෙන අන්න තවදුරටත් තමන්ගේ මේ හිත හදන වැඩේ එහෙම නැත්නම් තවදුරටත් දියුණු වෙන ආකාරය තේරුම් අරගෙන අන්න ආධ්‍යාත්මික දියුණුවක් දක්වා තම ගමන් කරන්න උත්සාහත් වෙනවා. අන්න බඳු ජීවිතයක් ධර්මයේ විස්තර වෙන්නේ ආලෝකයෙන් ආලෝකයට යන ජීවිතයක් වශයෙන්. ඒ නිසා පින්වත්නි අපි තේරුම් ගන්න තියෙන්නේ අපේ ජීවිත දැන් කොයි පැත්තටද යන්නේ? ඉතින් පොඩ්ඩක් අපි දෙහාම විමසලා බලන්න වටිනවා. මම දැන් ගත කරන්නේ අඳුරෙන් අඳුරට යන ජීවිතයක්ද? එහෙම නැත්නම් ආලෝකයෙන් අඳුරට යන ජීවිතයක්ද? එහෙම නැත්නම් අඳුරෙන් ආලෝකයට යන ජීවිතයක්ද? එහෙම නැත්නම් ආලෝකයෙන් ආලෝකයට යන ජීවිතයක්ද? කියලා අපි අපි ගැනම විමසලා බලන්න වටිනවා. ඊළඟට මේ ගාථාවල ඊළඟට එන ගාථාව තමයි අවසාන ගාථාව තමයි එවං විහාරෙන් ආතාපින් අහෝ රත්තං මකන්දිතං තං මේ බද්දේ කරත්තෝති සන්තෝ ආචික්ඛතේ මුනි ඔන්න බද්දේ කරත්ත කියන වචනය දැන් තමයි මේ ගාථාවල හම්බ වෙන්නේ එවං විහාරෙන් ආතාපින් මෙන්න අපි ඉස්සර කතා කළා වගේ මේ අතීතයේ පැටලෙලා අතීතයට ඇදිලා ගිහිල්ලා ඉන්නෙත් නැතුව අනාගතයේ ඔස්සේ ගිහිල්ලා අනාගත සිහිනවල මනක්කල්පිත ලෝකයක ජීවත් වෙන්නෙත් නැතුව මේ වර්තමාන වශයෙන් ඒ ඒ ප්‍රත්‍යෝත්පන්න වශයෙන් මේ උපදින හැම දෙයකම හටගන්නා දේවල් වල යථා ස්වභාවය තේරුම් ගනිමින් විපස්සනාවක් වඩමින් හැමස කෙනෙක් ජීවත් වෙනවා කිසි දෙයක ඇලෙන්න යන්නේ නැතුව ගැටෙන්න යන්නේ නැතුව මෙන්නබඳු දෙයක් ඇසුරු කරනවා එබඳු ප්‍රතිපදාවක ගමන් කරනවා අන්න එබඳු ප්‍රතිපදාව ගමන් කරන කෙනා ඒවන් විහාරින් ආතාපින් ගන්න ආතාපි වීරයකින් යුක්ත වෙනවා කෙලස් තවන වීරයකින් යුක්ත වෙනවා. මොකද මේ හිත බොහොම කෙලස් බරිතයි. මේක අතුවේ ඇදගෙන යන්නෙම කෙලස් පැත්තටමයි. රාගය උපදින පැත්තටම මේ හිත වැඩ කරනවා. දේශය උපදින පැත්තටම මේ හිත වැඩ කරනවා. අවිද්‍යාව උපදින පැත්තට, මෝහය උපදින පැත්තටම මේ හිත වැඩ කරනවා. එහෙනම් තේරුම් ගන්නවා මේ හිත හැදිලා තියෙන්නේ මට මේ යහපත සලසන ආකාරයටම නෙමෙයි. එහෙමනම් මම මේ බුද්ධෝත්පාද කාලයක් ලැබිච්ච වෙලාවේ ෂණ සම්පත්තියක් ලැබිච්ච වෙලාවේ කල්යාණ මිත්‍ර සම්පත්තියක් හැදිච්ච වෙලාවේ මේ හිත කියන කියන විදිහට වහල් භාවයෙන් කටයුතු කළා හරියන්නේ නැහැ. ඒ වෙනුවට බුදුහාමුදුරුවෝ කොහොමද මේ හිත හදන හැටි කියලා දීලා තියෙන්නේ කියලා අන්න කෙනෙක් විමසනවා. විමසලා අන්න හිත හදන ප්‍රතිපදාවක යා කටයුතු කරනවා. ඉතින් එතෙන්දී කෙලෙස් තමයි මේකට පටහැනිව එන්නේ. කෙලෙස් තමයි මේ කටයුත්ත ටිකක් බාධා කරන්නේ. හැබැයි ඒකටම එයා ආතාප වීර්යයක් දරනවා. කෙලෙස් තැවීම සඳහා ලොකු වීර්යයක් දරනවා. කෙලස් තවන වීරයකින් කටයුතු කරනවා. ඒවං විහාරෙන් ආතාපින්. අහෝ රත්ත මතන් දිතන්. දැන් මේක මේ භාවනා කරන පැයේ විතරක් නෙමෙයි. සක්මන් කරන පැයේ විතරක් නෙමෙයි. අහෝ රත්ත කියලා කියන්නේ දහවල් කාලයේ රාත්‍රී කාලයේත්. අපි භාවනා කරනකොට මුලදී තමයි විශේෂයෙන්ම ඔය කාලසටහන හදාගෙන ඊළඟට ඒ කාලසටහනකට අනුව පුළුවන් තරම් මේ හිත බලෙන්ම වගේ මේ කටයුතු කරන්න පොළඹවන්නේ. හැබැයි ඉතින් අපි ගෙදරවල් වලට ගියාම ඇතැම් වෙලාවට මේවා මග හැරෙනවා. දන්නේම නැතිනම් ආයෙත් ඉතින් පරණ තත්ත්වෙටමපත් වෙනවා. නමුත් කෙනෙක් උත්සාහවත් වෙනවා එච්චර පිළිහෙන්නේ නැතුව මේ කරපු උත්සාහය යම් පමණකින් හෝ පවත්වා ගනිමින් තමන්ගේ ජීවිතයට මේ හිත හදන වැඩේ එකතු කරගන්න. අපි හිතමු එයා දැන් ඔන්න උදේ නැගිටලා පොඩ්ඩක් ඔන්න බණක් භාවනාවක් කරනවා. සක්මනක් කරනවා. පරයන්කයක් කරනවා. කළා අර පොඩ්ඩක් හිතේ කෙලසුන්ගෙන් තොරව ඉන්න ගතියක්, කෙලස් দমনය කරන ගතියක්, සතියක්, සමාධියක්, ප්‍රඥාවක් දියුණු කරන වැඩ පිළිවෙලක් අන්නයා පටන් ගන්නවා. ඒ වගේමයි අපි දුන්න සවස් කාලේ අනේ ඒ ඒබඳු කාලයක් නැවතත් වෙන් කරගෙන අන්නයා උත්සාහත් වෙනවා. හැබැයි තාමත් ඉතින් අනිත් ඒ අතර කාල පරිච්ඡේදයේ එහෙම නැත්නම් මේ උදේ හවසයි විතරයි යාට බලක් භාවනා කරන්න අවස්ථාව ලැබුණේ. ඉතින් මුළු කාලයම තාම හරිම අසතිමත්. සෑහෙන පිරිහෙන ස්වභාවයක් තමයි තාම තියෙන්නේ. හැබැයි එයා දැන් තේරුම් ගන්නවා. එයා තේරුම් ගන්නවා මෙන්න මේ මේ කාල පරිච්ඡේදවල මම දැන් සතියෙන් යුක්තව කටයුතු කරනවා. පුළුවන් තරම් උත්සාහවන්තව මේ හිතේ සමාධියක් දියුණු කරගන්න ප්‍රඥාවක් දියුණු කරන්න උත්සාහ කරනවා. හැබැයි තාමත් මේ මේ තැන්වලදී සිහිය නැහැ. මේ මේ තැන්වලදී මම කෙලෙස් වලට යට වෙලා තමයි කටයුතු කරලා තියෙන්නේ. කියලා අන්න පොඩ්ඩක් පොත් ලැබීමක් කරන්න අන්න හැකියාව ලැබෙනවා. එයාට යම් පොඩ්ඩක් විවේකී වෙන්න කල්පනා කරලා බැලුවාම මතක් වෙනවා මෙන්න මේ මේ පුද්ගලයෝ මං ඇසුරු කරා ඒ ඇසුරු කරද්දී මෙන්න අහවල් පුද්ගලයන් ඇසුරු කරද්දී මගේ හිත වික්ෂිප්තයි ඒ වෙලාවේදී මගේ හිත රාගබරිත වෙනවා ද්වේෂබරිත වෙනවා මේ වෙලාවේදී මේ පුද්ගලයන් ඇසුරු කරද්දී මගේ හිතේ සතියක් ඇත්තෙම නැහැ හැබැයි ඇතම් පුද්ගලයන් ඇසුරු කරද්දී මම දහමට යොමු වෙනවා මගේ හිතේ හොඳට සතිය අල්ල හිටිනවා සමාධියක් වැඩෙන දෙයක් අපි කතා කරනවා ප්‍රයෝජනවත් දෙයක් කතා කරනවා කියලා අපි මේ ඇසුරු කරන්නේ කවුද කියන එක සම්බන්ධයෙන් අන්න අපිට යම් වැටහීමක් එන්න ගන්නවා. ඒ අනුව අපි මේ ආධ්‍යාත්මික ජීවිතයකට ගැළපෙන කෙනෙක් ඇසුරු කරන්න උත්සාහත් වෙනවා. ඒ සඳහා අපි උනන්දු කරන කෙනෙක් ඇසුරු කරන්න අපි උත්සාහත් වෙනවා. ඒ නිසා පින්වත්නි අපි මෙබඳු ගමනක් යනකොට අපි කලින් බහුල වශයෙන් ඇසුරු කරපු යාළු මිත්‍රය අපෙන් ඈත් වෙන්න ඉඩ තියෙනවා. ඒ වෙනුවට අලුත් යාළු මිත්‍ර හඳුනා ගන්න අවස්ථාවකුත් ලැබෙනවා. මේ ධම්ම මාර්ගයට යොමු වෙච්ච අවංකව දහමක් වඩන්න උත්සාහත් වෙන අලුත් යාළු මිත්‍රය අපිට, කල්යාණ මිත්‍රය අපිට හම් වෙන්න අවස්ථාවකුත් තියෙනවා. ඒ වගේමයි අපි තුමයි අපි යම් යම් වැඩ කටයුතු කරනකොට අපේ සිහිය දුර්වලයි. යම් යම් කටයුතු වල සාර්ථකව සතිමත්ව කරන්න හැකියාව තියෙනවා. අන්න ඒ තැනත්ත තවත් පැත්තක් හඳුනා ගන්නවා. පුද්ගලය වශයෙන් වගේම යම් යම් කටයුතු තියෙනවා අපේ සිහිය දියුණු වෙන කටයුතු. එහෙම නැත්නම් අපේ සිහිය දිනු කරගනිමින් මේ කටයුත්තේ තෙදෙන්න පුළුවන් දේවල් ඔන්න හඳුනා ගන්න. හැබැයි තාමත් ඇතම් කටයුතු තියෙනවා සිහියෙන් කරන්න බෑ. තාමත් ඒවැයේදී මම අතරමං වෙනවා. අර තේරුම් අරගෙන එබඳු ස්වභාවයන් යෝගාවචරයේ උත්සාහත් වෙනවා. ඒ Tamanට සිහිය දුර්වල වෙන කටයුතු වලදීත් කොහොමද සතිමත්ව කටයුතු කරන්නේ? කොහොමද සිහියෙන් යුක්තව කටයුතු කරන්නේ? මේ අපි අපිම තමයි අපේ මේ දිනචරියාව විමසලා බලන්න වෙන්නේ. කවුරුත් ඇවිල්ලා අපෙන් අහලා මේ මේ කටයුතු කරද්දී සිහිය තිබුණාද මේ මේ කටයුතු කරද්දී සිහිය තිබුණාද කියලා අපෙන් ඔය තරම් විමසන මට්ටමක් නෑද ඒ වෙනකොට අපිම බුද්ධිමත් වෙන්න ඕනේ අපිම පොඩ්ඩක් ඇතුළට ඇතුළතට නැමිලා අපිවම විමසලා බලන්න ඕනේ අපේ මේ ජීවිත විවිධාකාර කටයුතු වල අපි මේ ජීවිතයේදී යෙදෙනකොට ඒ කොයි කටයුතු වලදීද අපේ සිහිය තිබුණේ කොයි කටයුතු වලදීද අපි අසහියෙන් කටයුතු කළේ අසහියෙන් ජීවත් වුණේ අපි මෙහෙමනම් තේරුම් අරගෙන ඒ අසීහියෙන් ජීවත් වෙන කටයුතු වලදීත් සතිමත්ව ජීවත් වෙන්න අන්න උත්සාහත් වේති. සතිමත්ව ජීවත් වෙනවා කියන්නේම අවදිමත්ව ජීවත් වීමක්. අපි අවදියෙන් ඉන්නවා නම් අන්න දන්නවා මේ මේ වැඩේ මම කරනවා. මේ මේ වැඩේ කරද්දී මේ මේ කෙලෙස් පහළ වෙන්න හැකියාවකුත් තියෙනවා. කෙනෙක් අනිත් අය ඉදිරියේ යමක් කියනකොට කරනකොට සමහරවිට ඔන්න මාන්නයක් එනවා. සමහරවිට ඔන්න අනිත් අය හොඳ ප්‍රතිචාරයක් දැක්වේ නැත්නම් ඔන්න හිතේ ලැජ්ජාවක් පහළ වෙනවා. නැත්නම් හිත සැඟවෙන ස්වභාවයක් තියෙනවා. නැත්නම් හිතේ ඔන්න ඊර්ෂ්‍යාවක් පහළ වෙනවා. එහෙම නැත්නම් හිත ඇදිලා යනවා. හිත තණ්හා බරිත වෙනවා. ඉතින් මේ ආකාරයෙන් අපි নানা ප්‍රකාර එදිනදා කටයුතු වල නිරත වෙනකොට මේ කෙලෙස් වලට උපදින්න හොඳ අවකාශයක් ලැබෙනවා. මොකද අපි බණ භාවනා කරනකොට එහෙම හොඳ සූදානම් ශරීරයෙන් ඉන්නේ. හැබැයි අපි වැඩ කටයුතු වල යෙදෙනකොට ඒ බඳු සූදානමක් නැහැ. ඒ නිසාම කෙලෙස් ඇති වෙන්න පුළුවන් හැකියාව වැඩි. ඉතින් දක්ෂ යෝගාවචරයෙන් නිසා බණ භවනා කරද්දී විතරක් මේ හිත ආරක්ෂා කරගෙන ඉඳලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එමනම් එයා උත්සාහත් වෙන්න ඕනේ මේ අනිත් කටයුතු වල යෙදෙන කොටත් කොහොමද මේ හිත රැකගන්නේ? කොහොමද මේ හිතේ පැමිණෙන කෙලෙස් හඳුනගන්නේ? ඒ හඳුන ඒ කෙලෙස් හඳුනගෙන ඒවට වහල් නොවි ඒ කෙලෙස් දුරු වෙන ප්‍රතිපදාවක එයා කොහොමද මේ අනෙකුත් වැඩ කටයුතු හරහා කටයුතු කරන්නේ? මනම් භාවනාව කරගෙන යනකොට අපි තුම විපස්සනාවක් විශේෂයෙන් වඩනකොට හොඳට සූදානමකින් සතිමත් භාවයකින් අවදි වෙච්ච මනසකින් යා භාවනාවේ යෙදෙනවා. ඉතින් ඒ නිසාම භාවනා කරන කාල පරිච්ඡේදයේදී කෙලෙස් පහළ වෙන්නේ නැහැ. හැබැයි කෙලෙස් තමයි දැන් ඉබඳු භාවනාවට අමුද්‍රව්‍ය වෙන්නේ. මොකද කෙලෙස් ආවනම් තමයි හඳුනා ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි හිතමු කෙනෙක් ධම්මානුපස්සනාවක් වඩනකොට ඒකේ මුලින්ම පෙන්වන්නේ නීවරණ පබ්බේ. රාගයක් එනකොට නැත්නම් කාමච්ඡන්දයක් පහළ වෙනකොට ඒ කාමච්ඡන්දය හඳුනා ගන්න හැටි. ඊළඟට ද්වේෂයක් පහළ වෙනකොට ඒ ද්වේෂය හඳුනා ගන්න හැටි. හිත සැඟ වෙනකොට නැත්නම් හිත නිදිබත නිදිබර වෙනකොට ඒක හඳුනා ගන්න හැටි. නැත්නම් හිත විසිරෙනකොට ඒක හඳුනා ගන්න හැටි. අපි අතීතයේ වෙච්ච දෙයක් ගැන පසුතැවෙනකොට අනාගතේ කරන්න මේ මේ දේවල් කියනවා කියලා යම් පමණක පසුතැවීමක් එහෙම ඇති වෙනවා නම් නොකරපු දේවල් ගැන පසුතැවීමක් ඇති වෙනවා නම් ඉතින් අන්න අපේ හිතේ ඇතිවන ඊබඳු කෙලෙස්. ඒ වගේමයි ඇතැම් වෙලාවට මේ හිතේ নানা ප්‍රකාර සැක සංකා පහළ වෙනවා, විචිකිච්ඡාවන් පහළ වෙනවා. අන්න ඒ ඊබඳු කෙලෙස්. ඉතින් මේ විදිහට කෙලෙස් හඳුනා ගැනීමක් කරන්න නම් ඇතැම් වෙලාවට අපි මේ භාවනා කරන වෙලාවෙදිම මේක වෙන්නේ නැහැ. සමහරවිට සම්පූර්ණයෙන්ම නීවරණ යටපත් වෙලායි තියෙන්නේ භාවනා කරනකොට. හැබැයි ඒ නීවරණම අවදි වෙනවා අපි අනිකුත් වැඩ කටයුතු වල යෙදෙනකොට. එහෙනම් මේ අනිකුත් වැඩ කටයුතු වල යෙදෙනකොටත් සතිමත්ව මේ කෙලෙස් හඳුනා ගන්න අන්න යෝගාවචරයේ දක්ෂ වෙන්න වෙනවා. ඒ නිසා මේ සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ මතක් කරනවා "ඒවං විහාරෙන් ආතාපින් අහෝරත්ත මතන් දිතං" කිසිම අකමැත්තකින් තොරව, තන්දියකින් තොරව එහෙම නැත්නම් නිකන් ඈලි මෑලි ගතියකින් තොරව මේ කෙලෙස් තවන වීරයකින් යුක්තව දිවා රෑ තිස්සේ කටයුතු කරනවා. උදේ නැගිට මොහොතේ නම් රාත්‍රියේ නිින්දට යනකම්ම හිත ගැන හොඳ අවධානයකින් හිතේ පහළ වෙන්නේ මොන මොන කෙලෙස්ද කියලා හොඳ අවධානය අවධානයක් පවත්වමින් ඒ කෙලෙස් තවන වීරයකින් යුක්තව මේ යෝගාවචරයා දිවා රෑ මුළුල්ලේ කටයුතු කරනවා. සංවේ බද්දේ කරත්තෝති සන්තෝ ආචික්කතේ මුනි මෙන්න මෙබඳු තැනැත්තෙක් මෙන්න මෙබඳු යෝගාවචරයෙක් මෙන්න මෙබඳු වික්ෂුන් වහන්සේ නමක් හඳුන්වනවා ඒ ශාන්ත වූ භාග්‍යවත් වූ මුනි රජාණන් වහන්සේ ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විශේෂණ පදයකින් මොකද්ද විශේෂණ පදය බද්දේක රත්තෝති දැන් මේ බද්දේක රත්ත කියන පදය විස්තර කරනවා බොහොම අර්ථාන්විතව මේ අය අතිපූජනීය කටුකුරුන්ගේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ එහෙම දැන් භද්ද කියලා කියන්නේ භද්‍ර කියන වචනේ. ඒ කියන්නේ උතුම් කියන අර්ථය. ඒක කියන්නේ ඒකෝ කියලා කියන්නේ තනි, හුදකලා. ප්‍රත්‍යෝ කියලා කියන්නේ ඇලුණු. එතකොට මේ උතුම් වූ හුදකලාවට ඇලුණු කෙනෙක්. දැන් මෙන්වත් අපි සාමාන්‍යයෙන් අපේ ජීවිතවල අපි හුදකලාව ඒ තරම් අගය කරන්නේ නැහැ. අපි හැමතිස්සෙම තව කෙනෙක්ව හොයනවා. හැමතිස්සෙම අපේ සගයෙක් අපිට ඉන්නවා. හැමතිස්සෙම ඔන්න අපිට අභයාලුවෙක් ඉන්නවා. හැමතිස්සම අපි ඇසුරු කරන පිරිසක් ඉන්නවා. පිරිස වැඩි වෙච්ච තරමට අපි සාර්ථකයි කියලා අපි කියනවා. ඉතින් ඒ බඳු ආකල්පයක් තමයි අපේ සාමාන්‍යයෙන් තියෙන්නේ. ඉතින් අපි අපේ ඥාති පිරිස ලං කරගෙන, යාළු මිත්‍රයෝ ලං කරගෙන, අපේ පාක්ෂිකයෝ අපි ලං කරගෙන පුළුවන් තරම් ඉතින් අපේ කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් මේ පිරිසක් ඉදිරියේ පෙනී සිටින උත්සාහත් වෙනවා. අපිට දහස් ගණන් පිරිස ඉන්න තරමට පිරිස් බලය තිබුණු තරමට අපි ඉතින් එක්තරා අන්දමකින් බොහොම මාන්නක්කාර වෙනවා. හැබැයි ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්තක් මේ ධහමේ ඇතම් වෙලාවට පෙන්ලා දීලා තියෙනවා. එක්තරා අවස්ථාවක භික්ෂුන් වහන්සේ නමක් තනියම ඔක්කොම කරනවා. තෙරුන් වහන්සේ නමක් උන්වහන්සේ පින්නපාත යන්නේ තනියම. ඊළඟට සිවුරු මහන්නේ තනියම. සිවුරු හොදන්නේ තනියම. ඊළඟට අපිටම ඒ ස්වාමීන් වහන්සේට මොනවා හරි වෙනත් වෙනත් කටයුත්තක් ඉදනවා නම් අනිකුත් ස්වාමීන් වහන්සේලා කාටවත් ආරාධනා කරන්නේ නැහැ. තනියමයි සියල්ලම කරගන්න උත්සාහත් වෙන්නේ. ඉතින් දැන් මේ ස්වාමීන් වහන්සේගේ මේ ක්‍රියාකලාපය අනිත් භික්ෂුන් වහන්සේලාත් දකිනවා. ඉතින් ඒ අයත් ටිකක් ගෞරව සම්ප්‍රයුක්තව බලනවා. ඒ වගේම බුදුරජාන් වහන්සේට ගිහිල්ලා සැලකනවා මෙන්න මෙහෙම භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ තනියමමයි පින්නපාත යන්නේ, තනියමමයි සිවුරු පිළිකර සූදානම් කරගන්නේ, සිවුරු සෝදගන්නේ තනියමමයි. සියල්ලම දේන් සියලු දේම තනියමමයි කරන්නේ. ඒක ඉතින් බුදුරජාණන් වහන්සේට සැලකනවා. බුදුරජාණන් වහන්සේ පොඩ්ඩක් ඒ ස්වාමීන් වහන්සේට එන්න කියනවා. එන්න කියලා පොඩ්ඩක් කතා කරනවා. අහනවා මේ මෙහෙම කොහොමද කටයුතු කරන්නේ කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේත් මේ බොහොම අවංකව මේ තමන්ගේ ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේට කියනවා. තනියම පින්නපාත යනවා, තනියම සිවුරු හොද ගන්නවා, තනියම සිවුරු මහා ගන්නවා. බුදු මහත් සියලු කටයුතුම තනියෙන්ම කරනවා. මම තනියෙන් ඉන්න හරිම කැමතියි කියලා බුදුරජාණන් වහන්සේට කියනවා. බුදුන් වහන්සේ පින්වත්නි එක පාටම ප්‍රශංසා කරන්නේ නැහැ. බුදුන් වහන්සේ ඊට වඩා ගැඹුරක් වෙනවා. බුදුන් වහන්සේ කියන මහන මෙබඳු හුදේකලාවකුත් තියෙනවා. හැබැයි ඊට වඩා උතුම් හුදේකලාවකුත් තියෙනවා. මොකද්ද මේ උතුම් හුදේකලාව? යම් අතීතම් තං පහිනං. යම් අතීතයක් තිබුණා නම් අන්න ඒක ප්‍රහාණය වුණා. ඒක අවසන් වුණා. යම් අනාගතං තං පටිනිසත්තං. යම් කිසි අනාගතයක් තියෙනවා නම් නොපැමිණි අනාගතයක් තියෙනවා නම් අන්න ඒකත් අතහැරලා දාන්න. දැන් අතීතයේ ප්‍රහාණය වෙලා අවසానයි ඒ හින්දා ඒකත් අතහරින්න. අනාගතේ තාම පැමිණියේ නෑ ඒකත් ඒ නිසා අතහරින්න. පච්චුප්පන්නේසු අත්ථභව පටිලාභේසු චන්දරාගෝ සුප්පටි විනීතෝ මේ වර්තමාන වශයෙන් පැමිණෙන මේ ජීවිතයේ ආශ්‍රිත යම් හෝ දෙයක් තියෙනවා නම් ඒව සම්බන්ධයෙන් ඇල්මක් ආලයක් උපාදානයක් සංහාවක් ඒ තිබුණා නම් ඒකත් සම්පූර්ණයෙන්ම দমনය කළා නැති කළා විනයනය කළා දාන. ඉතින් අර බද්දේකරත්ත සූත්‍රවලදී කියපු දෙම මෙන්න මේ ඒකනාම සූත්‍රයේදීත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඒකට අපි තේරුම් ගන්න දැන් තේරුම් ගන්න තියෙන්නේ දැන් මේ කායික හුදේකලාව එකක්. මානසික හුදේකලාව ඊට වඩා ටිකක් ගැඹුරක් තියෙන දෙයක්. දැන් මේ ස්වාමීන් වහන්සේ බැලුවාම කායික හුදේකලාවට හරිම කැමතියි. හැබැයි ඔන්න බුදුරජාන් වහන්සේ කායික හුදකලාවටත් වඩා උතුම් පැත්තක් තමයි මේ පෙන්ලා දෙන්නේ. දැන් පෙන්වත් විවේකයේ පැති කීපයක් පෙන්වනවා. කාය විවේකය කියලා එක පැත්තක් පෙන්වනවා. ඒක තමයි දැන් මේ කතා කළේ. පිරිස් ඇසුරේම පිරිසත් එක්ක ඇලී බැඳී කටයුතු කරනවා වෙනුවට අන්‍යා පොඩ්ඩක් කාය විවේකයක් ලබනවා. එයා ටිකක් හුදේකලාව ජීවත් වෙනවා. තනියෙන් ජීවත් වෙනවා. අනේ එතකොට පොඩ්ඩක් කාය විවේකයක් තියෙනවා. අනිත් පැත්තට හැම තිස්සෙම ඇලිලා බැඳිලා කතා බහ කරමින්ම කටයුතු කරන්න ගියාම හරිම වෙහෙසක් තියෙනවා. අන්න ඒ නිසා කෙනෙක් හුදේකලාව ඉන්න උත්සාහත් වෙනවා. කාය කායික හුදේකලාව. ඊළඟට චිත්ත විවේකය ගැන තවත් පැත්තක් ධර්මයේ පෙන්නනවා. දැන් මේ නීවරණ ධර්මයන් සාවකාලිකව යටපත් කරගෙන හිත සමාධිමත් කරගෙන හිත සැහැල්ලු කරගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒකට සාමාන්‍යයෙන් කියනවා චිත්ත විවේකයක් කියලා. හැබැයි ඊටත් වඩා ගැඹුරු විවේකයක් පෙන්වනවා උපදී විවේකය කියලා. ඒ කියන්නේ සියලුම කෙලෙසුම්ෙන් හිත නිදහස් කරගෙන උපදීහින්ගෙන් හිත නිදහස් කරගෙන හිත ඊට ඊටත් වඩා කෙලෙසුම්ෙන් නිදහස් වෙච්ච සිතක් කෙලෙසුම්ෙන් තොර සිතක් සහිතව වාසය කරන්න පුළුවන් නම් අන්න ඒබඳු විවේකයක් තමයි උපදි විවේකයක් කියලා කියන්නේ. එහෙමනම් දැන් මේ බුදුරජාණන් වහන්සේ අර භික්ෂුන් වහන්සේට මතක් කරනවා දැන් මේ කායික හුදේකලාව විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ හිත කෙලෙසුන්ගෙනුත් හුදකලා කරගන්නවා. කායිකව අපි හුදකලා වෙලා පැත්තකට වෙලා කොහේ හරි අයිනක් අල්ලගෙන අපි විවිධාකාර දේවල් කල්පනා කර කර කල්පනා කර කර ඉන්නවා නම් අපි තුල නිවැරදි හුදකලාවක් නැහැ. එතෙන්දී අපි ගාව අපි තනියෙන් හිටියට තවත් සංගයක් අපි ගාව ඉන්නවා. අන්නේ සංගයට පින්වත්නි ඒ සගය සම්බන්ධයෙන් ධහමේ තවත් විස්තර වෙනවා. දැන් අපි හිතන් ඉන්නවා මම නම් දැන් තනියෙන් ඉන්නේ. ගෙදර මම තනියෙන් ඉන්නේ. මම ඔක්කොම දරුවෝ මුණුපුරෝ ඔක්කොම මං අයින් කළා තනියම තමයි මං ජීවත් වෙන්නේ කියලා ඉතින් අපි සමාජාවට කියනවා. හැබැයි අපි තනියම ඉඳගෙන මොනවද කරන්නේ? තනියම ඉඳගෙන අපි උදේ ඉඳන් රැ වෙනකන් කල්පනා කර කර කල්පනා කර කර ඉන්නේ. නැත්නම් අතීතය සම්බන්ධයෙන් කල්පනා කර කර ඉන්නේ. අනාගතය සම්බන්ධයෙන් සැලසුම් හදා හදාද ඉන්නේ. මෙන්න මෙබඳු උදේකලා ජීවිතයක් ඒ තරම්ම වටින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ සංසාරේ අපි ඇවිදිනකොට අපි හැම තිස්සෙම තවත් කෙනෙක්ගේ කරට අත දාගෙන තමයි ඇවිදලා තියෙන්නේ. අපි ගිය භවයේදීත් ඒ වගේ කෙනෙක්ව අපේ සහායකයෙක් වශයෙන් ලං කරගෙන ඉඳලා තියෙනවා. සමහරවිට මේ භවයේදීත් කෙනෙක්ව සහායකයෙක් වශයෙන් ලං කරගෙන අපි කටයුතු කරනවා. ඊළඟ භවයේදීත් අනිවාර්යයෙන්ම මේ සහායකය අපිත් එක්ක එනවා. දැන් මෙහෙම කිව්වම ඇතම් කෙනෙකුට සතුටක් එන්න පුළුවන්. මම මේ කැමති කෙනා ඔන්න මට එන්න භවයේදීත් හම්බ වෙනවා කියලා. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. ඊට වඩා ගැඹුරු අර්ථයක් මෙතන කියන්නේ. ද්වේතානුපසනාසූත්‍රයේදී මෙන්න මේ වගේ ගාතාවක් එනවා. තණ්හා දුතියෝ පුරිසෝ දීගමද්ධාන සංසරං. ඉත්ත භාව අඤ්‍යතා භාවං සංසාරං නාති වත්තති. මේ දීර්ඝ වූ සංසාරේ සත්‍යය සැරිසරනවා දෙවන්නේක් සහිතව. සහායකයෙක් සහිතව. කවුද ඒ දෙවන්නා? ඒ කවුද ඒ සහායකයා? ඒ තමයි තණ්හාව. අපි පින්වත් මේ කල්ප ගණන් තිස්සේ මේ සංසාරේ සැරිසරනවා මේ තණ්හාව කියන සහායකයාගේ කරතත දාය. තණ්හාව කියන සහායකයා කියන විදිහට තමයි අපි කටයුතු කරන්නේ. තණ්හාව පෝෂණය වෙන විදිහටම තමයි අපි හුඟක් කරාට කටයුතු කරන්නේ. තණ්හාවට දාස වෙලා තමයි අපි කටයුතු කරන්නේ. ඒ නිසා අපින්වත් මේ සංසාරේ සැරිසරනකොට අපිට ඉන්න සහායකයා තමයි තණ්හාව කියන්නේ. ඒ නිසා අපි තණ්හාවෙන් එහෙම නැත්නම් අපි තණ්හ අපේ මේ තියෙන තණ්හාව කවුද වැඩියෙන්ම පෝෂණය කරන්නේ අන්‍යයකට කැමති අපි යත් එක්ක ඉන්න පුළුවන් තරම් උත්සාහත් වෙනවා. මොකද තණ්හාව කැමති තණ්හාව පෝෂණය වෙනවා. ඉතින් අපේ තණ්හාව දුරු වෙන මාර්ගයක් එහින්දා අපි හඳුනගන්නෙත් නැති තරම්. තණ්හා ဒ ුතියෝ පුරිසෝ දීගමද්ධාන සංසාරං. බුදුරජාණන් වහන්සේ කියන මේ නිසා තණ්හාව දෙවැන්න කරගත්ත තණ්හාව සහායකයා කරගත්ත ජීවිත තමයි මේ සංසාරේ පුරා සැරිසරන්නේ. හිත භාව අඤ්‍යතා භාවං සංසාරං නාති වර්ධති. ඒ තැනත්තා මේ භවයෙන් ඊළඟ භවයට, ඒ භවයෙන් තව භවයට, ඒ භවයෙන් තව භවයට මේ විදිහට භවයෙන් භවයට භවයෙන් භවයට සැරිසරනවා මේ සංසාරය ඉක්මවන්නේ නැහැ. සංසාරයෙන් මිදෙන්නේ නැහැ. මොකද තණ්හා පෝෂණය වෙන ප්‍රතිපදාවක්මයි කටයුතු කරන්නේ. ප්‍රතිපදාවකමයි යෙදෙන්නේ. එනිසා පින්වත්නි යම්සි කෙනෙක් තණ්හාව දුරු වෙන ප්‍රතිපදාවක යෙදෙනවා නම් තණ්හාව ෂේ වෙන ප්‍රතිපදාවක යෙදෙනවා නම් අන්න ඒක තමයි මාර්ගය වශයෙන් කියන්න වෙන්නේ. ඒ නිසාම නිවනට කියන තවත් පදයක් තමයි තණ්හක්ඛය කියන එක. තණ්හක්ඛයෝ නිබ්බාණං කියලා කියනවා. ඒ යම්සි කෙනෙක්ගේ සිතේ තණ්හාව සම්පූර්ණයෙන්ම ෂේ වෙලා නම් අන්න ඒ තැනත්තා නිවන් දැකලා. තණ්හාව ෂේ වීමයි නිවනයි කියන්නේ දෙකම එකයි. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ අපි ඒකට මෙතෙක් සංසාරේ සැරිසරලා තියෙන්නේ මේ විදිහට තණ්හාවගේ දාසයක් වෙලා. තණ්හාවටම දාස කරමින් තමයි අපි කටයුතු කරලා තියෙන්නේ. ඉතින් අදත් අපි එහෙම තමයි කටයුතු කරන්නේ. හෙටත් අපි මේ විදිහටම කටයුතු කරાવી අනාගතයේ ඊළඟ භවවලදීත් අපි මේ විදිහටම කටයුතු කරાવી. එහෙමනම් පින්වත්නි අපි මේ ශාසනයක් ලැබිච්ච වෙලාවේදී අපිට මේ සංසාරේ දිගින් දිගට යන ගමනක් උරුම වෙලා තියෙනවා මෙච්චර හිතාගන්න බැරි කාලයක් මේ සංසාරේ ගමන් කරලා තියෙනවා තණ්හාවටයි මම මේ පොහොර දාලා තියෙන්නේ කියලා පොඩ්ඩක් නුවණින් තේරුම් ගන්න වටිනවා. ඒබඳු තණ්හාවට පොහොර දාන ජීවිතයක් වෙනුවට තණ්හාවම ඡය කරන ජීවිතයක්. තණ්හාව දුරු කරන මාර්ගයක්. තණ්හාව දුරු කරන ප්‍රතිපදාවක් එහෙමනම් අනුගමනය කරන්න අන්න අපි උත්සාහත් වෙන්න වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා අපි දිබ්බේසු කාමේසු කියලා මේ දිව්‍ය කාම සම්පත්වල පවා රතින්සෝ නාදි ගච්ඡති මේ එබඳු දිව්‍ය කාම සම්පත්වල පවා රතියක් ඇල්මක් කෙනෙකුට නැහැඳු තණ්හක්කය රතෝ හෝති සම්මා සම්බුද්ධ ශාවකෝ කියන ධම්පදේ සඳහන් වෙනවා. හැබැයි එයා ඇලිලා ඉන්නේ මොකටද? තණ්හාවශය කිරීම සඳහා. සම්මා සම්බුදු රජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකෙක් මේ දිව්‍ය කාම සම්පත්වල පවා ඇලෙන්නේ නැහැලු. ඒ වෙනුවට තණ්හාව දුරු කිරීමට ඇලිලා කටයුතු කරනවා. තණ්හාව දුරු කිරීම පරමාර්ථය කරගෙන යා කටයුතු කරනවා. ඊළඟට තවත් ධම්මපදයේම තවත් ගාතාවක් එනවා. හත්ත සංඤතෝ පාද සංඤතෝ වාචාය සංඤතෝ සංඤතුත්තමෝ අජ්ජත්තරතෝ සමාහිතෝ ඒකෝ සන්තුසිතෝ තමාහු බිකු. දැන් මේ බිකු වර්ගය එනවා භික්ෂුන් වහන්සේගේ ක්‍රියාකලාපයේ මොන වගේ විය යුතුද නැත්නම් භික්ෂුවක් කියන්නේ මොන වගේ කෙනෙකුටද කියලා බුදුන් වහන්සේ විස්තර කරනවා හත්ත සංයතෝ පාද සංයතෝ එයාගේ අත්තා හොඳින් සංවරයි වාචාය සංයතෝ සංයතුත්තමෝ එයාගේ වචනයත් හොඳටම සංවරයි එයාගේ මනසත් හොඳින් සංවරයි ඒ කියන්නේ කය වචනය මනස හොඳින් සංවරයි අජ්ජත්තරතෝ සමාහිතෝ එයා අජ්ජත්තරතෝ සමාහිතෝ එයාගේ හිතත් බොහොම සමාහිතයි. එයා ඇතුළතට නැමිලා තනියෙන් ඉන්නවා. ඒකෝ. තනියමයි ඉන්නේ. සන්තුසිතෝ තමාහු බික්කු. එයා එකලාව සතුට වෙනවා. දෙවැන්නෙක් එක්ක නෙමෙයි ඉන්නේ එකලාව සතුට වෙනවා. හුදේකලාවකින් සතුටක් ඇති කරගන්න උත්සාහත් වෙනවා. ඉතින් මේ ආකාරයෙන් මම මේ උදාහරණ කීපයක් ඉදිරිපත් කළේ කෙනෙක් ක්‍රමානුකූලව ප්‍රතිපදාව ගමන් කරනකොට විශේෂයෙන්ම කෙලෙස් තවන වීරයකින් කටයුතු කරනකොට විශේෂයෙන්ම දහමේ යෙදෙනකොට ඒ සිත්වල ඇති වෙන්න පුළුවන් මේ හුදකලාව කෙරෙහි ඇල්මක්. තනියෙන් ඉන්න කැමැත්තක්. තනියෙන් කෙලස් තවන වීරයකින් ඉන්න කැමැත්තක් මේ අපේ සිත්වල ඇති වෙන්න පුළුවන්. ඒක වැරද්දක් නෑ. ඒක අසංසග්ග කියන වචනයෙන් පවා පෙන්නලා තියෙනවා. අපිට කතා කරන්න පවා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරන මේ හුදකලා බව. තනියෙන් ඉන්න ආකාරය ගැන කොහොමද තනියෙන් සතුට වෙලා ජීවත් වෙන්නේ? තනියෙන් මේ අනිත් අය කවුරුත් නැහැ කියලා අනේ මගේ දරුවා මට සලකන්නේ නැහැ. ඉතින් මම මේ කොහොමද මේ මෙච්චර වේනේ දේවල් මම ඒ අයට කළා. දැන් මම මේ හුදකලා වෙලා අනේ මම තනියෙන් ඉන්නවා කියලා මෙබඳු තනිකමක් නෙමෙයි කතා කරන්නේ. මේ වෙනුවට එක්තරාන්දමකින් බොහෝම මුහුකුරාගිය තනිකමක් ආධ්‍යාත්මික වශයෙන් දියුණු තනිකමක් තමයි මේ කතා කරන්නේ. හුදකලාවක් මේ කතා කරන්නේ. එහෙමනම් අපි භාවනා කරද්දී ඇතැම් වෙලාවට මෙන්න මේ බඳු හුදේකලාවකට කැමැත්තක් හුදේකලාවෙන් ඉන්න ඇල්මක් අපේ සිත්වල ඇති වෙන්න පුළුවන්. ඒකේ කිසිම වැරද්දක් නැහැ. හැබැයි ඉතින් එතනින් අදහස් වෙන්නේ හැමදාම කැලේට වෙලා ගහක් මුලට වෙලා කිසිම කෙනෙක් ඇසුරු නොකර ඉන්න කියන එකත් නෙමෙයි මේ කතා කරන්නේ. අන්න ඒ බඳු ප්‍රතිපදාවක් තමයි අර ඒක නාම සූත්‍රයේදී අර භික්ෂුන් වහන්සේ අනුගමනය කළේ හැබැයි ඉන් එහා පැත්තක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ. ඒ කියන්නේ අතීතයත් අසුර කරන්නේ නැතුව අනාගතයත් අසුර කරන්නේ නැතුව මේ වර්තමාන වශයෙන් පැනනගෙන විවිධාකාර දේවල් හොඳාකාරව විපස්සනා කරමින් කෙලෙස් දුරු කරමින් කටයුතු කරන්න කියන එක තමයි බුදුරජාණන් වහන්සේ මතක් කරේ. එහෙමනම් අපි තේරුම් ගන්න තියෙන්නේ උදේකලා වාසයට අපේ හිතේ කැමැත්තක් තියෙනවනම් ඒබඳු දෙයකුත් අපි කළ යුතුයි. ඒ වගේමයි තවත් පැත්තකින් අපේ හිතේ පහළ වෙන කෙලෙස් හඳුනගන්න අන්න අපි පොඩ්ඩක් සමාජයත් ඇසුරු කළ යුතුයි. අනිත් අයත් පොඩ්ඩක් ඇසුරු කළ යුතුයි. ඒ නිසා අපි අනිත් අය ඇසුරු කරනකොට තමයි අපේ හිතේ රාගය තාමත් ඇති වෙනවද? අපේ හිතේ තාමත් ද්වේෂය ඇති වෙනවද? අපේ හිතේ තාමත් ඊර්ෂ්‍යාවන් ඇති වෙනවද? අපේ හිතේ තාමත් මාන්නය ඇති වෙනවද කියලා අන්න අපිට බලා ගන්න තේරුම් ගන්න හොඳ අවස්ථාවක් ලැබෙන්නේ. මොකද අපි ඔහේ තනියෙන් ඉන්නකොට ඒ බඳු අවස්ථාවක් නැහැ. මොකද අනිත් අය කවුරුවත්ම ළඟපාත නැහැ. ඉතින් එහෙනම් රාගය ඇති වෙන්නත් හේතු මදි. ඒ වගේම අනිත් අය කවුරුවක්වත් ළඟපාත නැහැ. ඒ නිසා තවත් කෙනෙක් කෙරෙහි තරහ යන්න හැකියාවකුත් හුඟක් අඩුයි. නමුත් අපි අනිත් අය අසුර කරනකොට තමයි අපි කැමති අය කෙරෙහි රාගය ඇති වෙන හැටි, අපි අකමැති අය කෙරෙහි ද්වේෂය ඇති වෙන හැටි බොහොම පැහැදිලිව අපිට දැක ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා අපි මේවැය තියෙන මේ ප්‍රයෝජනය අපි තේරුම් ගන්න වටිනවා. නිසා අපිට තරහකාරය හිටියා කියලා එයාත් එක අමනාපකම් අපේ හිතේ පහළ වෙනවා නම් ඒකත් අන්න යෝගාවචරයේ තමන්ගේ ප්‍රයෝජනයට පාවිච්චි කරනවා. ඒ ඒ තරහකාරයා කෙනෙහි වෛරයක් ඇති කරගෙන එයාත් එක ගහ බැන ගන්න යනවා වෙනුවට අන්න යෝගාවචරයේ කොහොමද තමන්ගේ හිතේ මේ ද්වේෂය හටගන්නේ කියලා අන්න එයා තේරුම් ගන්නවා. ඇතුළට නැමිලා කටයුතු කරනවා. ඒ වගේමයි රාග රාගෙන් බැඳෙන්න පුළුවන් අනිකුත් අරමුණු අපි අවට තියෙනකොට අන්න මේ හිත කොහොමද ආයෙත් රාගබරිත වෙන්නේ, රාගරත් වෙන්නේ කියලා තේරුම් ගනිමින් ඒකෙන් මේ රාගයෙන් හිත මුදව ගන්න කෙනෙක් උත්සාහත් වෙනවා. මෙන්න මේ වගේ පින්වත් එක්තරා අන්දමකින් බොහොම අමුතු ප්‍රතිපදාවක්. එහෙම නැත්නම් බොහොම ਵਿਚාරශීලී ප්‍රතිපදාවක්. අතුලතර නැමුණු ප්‍රතිපදාවක්. මේ අවට තියෙන අරමුණු වලින් තමන් ප්‍රයෝජනය ගන්න ප්‍රතිපදාවක් තමයි ඉතින් අපි ගමන් කරන්න වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ දිවා රාත්‍රියේ මුනුල්ලෙහි කෙලස් තවන වීරයෙන් කටයුතු කරන උතුම් වූ හුදකලාවේ ඇලුණු අන්න එබඳු යෝගාවචරයේ බද්දේ කරත්ත කියන ඒ උතුම් නාමයකින් නැත්නම් ගෞරව නාමයකින් හඳුන්වන්න පුළුවන් කියලා අන්න බුදුරජාණන් වහන්සේ මේ ගාථාව මේ සූත්‍රය අවසන් කරනවා. ඉතින් ඊළඟට මේ සූත්‍රයේ මේ විග්‍රහය අහගෙන හිටපු ඒ අනිකුත් ස්වාමින් වහන්සේලා ඊළඟට යනවා බුදුරජාණන් වහන්සේ ගාවට. මොකද ඒ මහා කංචාන මහරහතන් වහන්සේ සම්පූර්ණ අර්ථ දැක්වීම කරලා ඊළඟට කියනවා ඔන්න පින්වත්නි මේ ඔන්න ඇවැත්නි මම මේ විදිහටයි මේ බද්දේ කරත්තේ තේරුම් ගත්තේ මේ විදිහටයි මට වැටහුනේ. ඉතින් මේක හැබැයි දැන් ඔබලා වහන්සේලා ගිහිලා බුදුරජාන් වහන්සේට සැල කරන්න. මම මේ මේ මේ විදිහට කිව්වා කියලා බුදුරජාන් වහන්සේටත් කියන්න ඕනේ. ඒක ඉතින් පොරොන්දුකුත් කරගෙන අන්න අවසන් කරනවා. ඊළඟට ඒ භික්ෂුන් වහන්සේලා නැවත ගමන් කරනවා බුදුරජාන් වහන්සේ ගාවට. බුදුරජාන් වහන්සේ ගාවට ගමන් කළා, වැඩම කළා. මේ වෙච්ච සිද්ධිය දැන් මේ බුදුරජාණන් වහන්සේ ඉක්මනටම නැගිටලා ගියා. ඉතින් අපිට මේකේ තේරුම හරියට වැටහුනේ නැහැ. ඊළඟට අපි ගියා ඔන්න මහා කච්චාන මහානතන් වහන්සේ ගාවට. උන්වහන්සේට ගිහිල්ලා අපි ඇවිටිලි කළා මේක විස්තර කරලා දෙන්න කියලා. උන්වහන්සේ මදක් පෙරත්ත කළා. ඊට පස්සේ තමයි ඔන්න අපිට මේ විදිහට විස්තරයක් කළා. මෙන්න මෙහෙමයි උන්වහන්සේ කරපු විස්තරය. කියලා බුදුරජාණන් වහන්සේට සැලකනවා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ සාදු සාදු මහණෙනි මෙන්න මේ මහා කච්චාන මහාම ප්‍රඥෙක් මහාම බුද්ධිමතෙක්, මහාම ප්‍රඥාවන්තයෙක්. ඔබ වහන්සේලා ඇවිල්ලා මගෙන් ඇහුවා නම් මං කියන්නේ තෝකමයි. ඒ නිසා මේ මහා කච්චාන යම් ආකාරයකින් දේශනා කරා නම් ඒ ආකාරයෙන්ම දරා ගන්න කියලා අන්න මේ භික්ෂුන් වහන්සේලාට මතක් කරනවා. නිසා පින්වත්නි මේ මහා කච්චාන මහරහතන් වහන්සේ දීපු විග්‍රහය බුද්ධ භාෂිතයන් බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ සූත්‍රය අවසන් වෙනවා. ඒ නිසා අපි තේරුම් අරගෙන මේ මේ කියන කාරණා හොඳින් තේරුම් අරගෙන විපස්සනා මාර්ගය පුළුවන් තරම් හොඳින් තේරුම් අරගෙන මේ බද්දේකරත් සූත්‍රයේ අර විශේෂයෙන්ම සඳහන් වෙන ඒ උතුම් වූ සමතුලිතතාව ඇදිලා යන්නෙත් නැති නැත්නම් කොහෙටවත් බැඳෙන්නෙත් නැති ඒ වගේමයි කොහෙවත් එක ගැටෙන්නෙත් නැති එක්තරා අන්දමක ඒ අනිස් හුදකලා බවක් තියෙන එක්තරා අන්දමක නිදහසක් තියෙන ඒ උතුම් වූ එකවැත්තකින් කතා කරන ඒ උතුම් වූ හුදේකලාවක තවත් පැත්තකින් කතා කරන්නේ අනිශ්චිත ස්වභාවයක අපේ හිත පවත්වමින් තවදුරටත් අපේ සිත් මේ කෙලසුන්ගෙන් මුදවා ගැනීම පිණිස අද දින ධර්ම දේශනාවත් ඒ වගේම මේ බද්දේරත් සූත්‍රය ආශ්‍රයෙන් කරපු මේ දේශනා මාලාවත් මෙතකින් අවසන් කරනවා සීල දනාටම තෙරුවන් සරණයි